පැලැස්ස 1979 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි ටෙලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදවිනායක සෝමරත්න ඒ හිම්බණ්ඩා වරමෙහත් මං උඹව පහුගිය දාක අස්කෙරුවට පස්සේ උඹ කෙලින්ම ගියා මං කසාද බඳින්ට යන සුදුමැණිකව හොයාගෙන. ඒකෙහි මොනවද උඹ කිව්වේ? ඈ? ඔය දොර වහගෙන වරෙන් ඇතුළට. මොනවද උඹ කිව්වේ? මොකුත් නෑ. ඇත්ත කියපන් උඹට මෙහෙ රස්සාව ඕන නම් උඹ මොනවද මා ගැන සුදුමැණිකට කීවේ? ඈ? මුල ඉඳලා කියහන් සේරම. මුල ඉඳලම මුලින්ම කීවේ කොහමද හේම්බණ්ඩා කීවා? මොකද මෙහි ආවි කියලා ඇහුවා. එතකොට උඹ මොනවද කිව්වේ? නිකන් ආවයි කිව්වා. ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ ඒ නැන්දා මගේ මුණ දිහා බලලා ඉඳලා කීවා නිකන් වෙන්න බෑ. බොරු නොකිය ඇත්ත කියනවද නැද්ද කියලා කෑ ගැහුවා. ඊට පස්සේ මොනවද කිව්වේ? ඊට පස්සේ මම ඇත්තම කිව්වා. මම බොරුවට ලෙඩ වෙලා විදරාහලාමගෙන් බේත් ගෙනල්ලා මුදලාලිට දීපු හැටි. ඊට පස්සේ <laughs> මුදලාලි අර අතුගෙට දුවපු හැටි. ආ ඒ හරිය ඕනේ. බාන්තිමල මොනවද කිව්වේ? ඇත්ත කියාපන් ඊම් බණ්ඩා. අර කැස්සට කියලා විරේක බේතක් වැරදිලා පෑයෙන් පෑයට බීලා හිටන් වෙච්චි පටලැවිල්ල ඒක සේරම කිව්වා. පෑයෙන් පෑයට අර අහවල් එකට දුවපු හැටි ඔබ මගේ සායම විනාශ කරුවා නේද? ඔබ ඇයි ඒ හරිය සුදු මැණිකෙට කිව්වේ? කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවාම ඇත්ත කියන්ට කියලා මුදලාලිම නේද මට ඉගැන්නුවේ. ඒකයි මං ඇත්තම කිව්වේ. සුදු මැණිකෙට කේන්ති ගියා දුඹේ කතාවට. නෑ. උඩ පැන පැන hina වුණා. තාමත් hina වෙනවා ඇති. හ්ම්. එහෙනම් කමක් නෑ. කඩේ වෙලඳාම ගැන මුකුත් ඇහුවද? මොනවද උඹ කීවේ? වෙලඳාම බොහොම හොඳයි කීවා. සූගාලා කඩේට සෙනඟ පිරෙනවා කියලා කීවා. ආ හන්න හොඳයි. වෙලඳාම කොච්චර පහලට බැස්සා කිසිම කෙනෙකුට කියන්න එපා මේ වෙලඳාම බොහොම සෞතුයි කියලා. අන්න හරි. හොඳයි. මම උඹට ආයෙම තේ රස්සාවම දෙනවා. හ්ම්. දයනවා කඩේ මෙයන් මෙයන් එක එක විදිහේ මිනිස්සු ඒවි මාව හොයාගෙන ණයකාරයෝ ඇවිත් මාව ඇහුවොත් මොනවද කියන්න ඕනේ ඔබට මතකද එහෙමයි මුදලානේ මෙන්න මේවා මතක තියාගනින් හිම්බන්න ඔව් අපෙන් ණයක් ඉල්ල ගන්නට එන මිනිස්සු වෙන්නේ ජැන්දියට ඇඳගෙන ලොකු මිනිස්සු වගේ. අපට එන්ට තියෙන ණය දෙන්න එන මිනිස්සු වෙන්නේ හත වැදිලා වගේ වේලිච්චි තොල් ලෙව කකා. හොඳද? ආ එහෙම. එතකොට දැන් ඒ වගේ කෙනෙක් ආවොත් ඔබ මොනවද කියන්නේ? මොදලාලි ගමනක් ගියා කවදායිද දන්නේ නැහැ. නෑ නෑ. ඒ මිනිස්සයා මට සල්ලි ගෙවන්න තියෙන හින්දායි ඒ උගුරකට වේලිලා ඉන්නේ. ඒ උන්නහේට කරුණාවෙන් කතා කරලා ණය ඉල්ල ගන්නවා. ආ බොහොම හොඳයි. ආ මුලාදෑනියෙක් රාලාමි කෙනෙක් ආවොත් මාව හොයාගෙන මං ගියයි කියනවා අර ඈත කංකසන්තුරේට. කොහටද? කංකසනයකට බේත් ගන්න දුරට ගියා. ඔය ඔය ඔය ඔය කංකසන්තුරේට ගියා බොල. එතකොට සුදුමැණික එහෙම ආවොත් කංකසන්තුරේට ගියා. නෑ නෑ නෑ සුදුමැණික ඇවිත් මාව ඇහුවොත් මොනවද කරන්නේ? කංකසන්තුරේට ගියා කියන්ට එපාද? එපා. සුදු මැණික එන්නේ මාව මුණ ගැහිලා සතුටු සාමීචියට. බොට තේරුණා? හරි හරි. ඒ නැන්ද ආවොත් මම මේ සල්ලි තියෙන කාමරයට එවන්නම් කෙලින්ම. හොඳද? අන්න. හ්ම්. දැන් යනවා කඩේට. හ්ම්. ඔය දොර වාගෙන යනවා. මම ටිකක් නිදා ගන්නවා. ඊයරෑ මට නිින්ද ගියේ. එහෙමයි. පාඩම් කරගන්න එක හොඳයි මේ වචන ටික. ණයකාරයෝ ආවොත් මුදලාලි ගමනක් ගිහින් කවදායිද දන්නේ නැහැ. එතකොට මුලා ගෑණියෙක් ආවොත් කංකසන්තුරේට ගියයි කියනවා. එතකොට සල්ලි ගෙවන්න කවුරු හරි ආවොත් හොඳට සංග්‍රහ කරලා සල්ලි ඉල්ල ගන්නවා. සුදුමැණිකේ නැන්දාවොත් කෙලින්ම කාමරේට අන්න කවුද මිනිස්සු කියනවා චන්දියට ඇඳගෙන ඔළුවේ පලාවක් ගහගෙන කෝට් කපායක පිත්තල බොත්තම් හෙල්ලාගෙන වස්තමත් කරකව කරකා හ්ම් ඉන්නේ නම් ණයට සල්ලි ඉල්ලා ගන්න වෙන්න ඕනේ. පව් ණයකාරී තමයි. ණය ගෙවන මිනිහෙක් නම් ඉතින් සල්ලි යන හින්දා බාගෙට මැරිලායි එන්නේ කියලා. ආ ඒ ළමයා කොහොම මේ කඩේ ආйти මුදලාලි. ඇයි හොයන්නේ? ඔහේ කවුද? හ්ම්? මුදලාලි ගමනක් ගිහින් කවදා ඇයිද දන්නේ නැහැ. මොනවා? මේ උදේ හිටියා නේද කඩේ? හ්ම් එතකොට උඹ කවුද? මම මම තමයි අලුත් මැනේජර් උන්නේ. <laughs> ආ හැපලයන් අදේ අප්පා මැනේජර් උන්නේ. ඇයි ඇයි hina වෙන්නේ? ඔහේ ආවේ ණය ගෙවලා යන්න නම් ඒ සල්ලි මට ගෙවලා යනවා. ණයට තුරහට ගන්ට නම් මුදලාලි ඈත ගමනක් ගිහින් කවදා එයිද දන්නේ නැහැ. උඹ මා ගැන දන්නේ නෑ වගේ ගැටයෝ. නේද? කවුරුණත් මට ඇති කාර්යය. මට ඇහුන්නේ මං ඇහුවේ උඹ මං කවුද කියන්න දන්නේ නැද්ද කියලයි. ඔව්. කවුදල්ලි මහමිනියා වුණත් මට මොකද? ඔහේ කවුද කින්දමන්ත කියලා සේරම කීවොත් අපේ මුදලාලි ආවම මං කියන්නම්. මේ බලපන් ගැටයෝ මේ බලපන් මොකද්ද උඹේ නම දුන්නම කන්නා කාලපණින්නා කියන්ටද ඇයි ඇයි නම අහන්නේ මැනේජරුන් නැහැ කියන්න බැරිද මමයි දැන් මේකේ මැනේජර් බා ටිකක් ගානට වැඩි කොළු ගැටයා උඹේ නම කියනවද නැද්ද හීම්බණ්ඩ මැනේජර් මහත්තයා හ්ම් හරි හීම්බණ්ඩ මැනේජර් මුදලාලිගේ අන්න අර සේප්පු කාමරේ ඇයි වහලා තියෙන්නේ? ඈ? ඇයි අහන්නේ? ඒක මල්ලවා අරගෙන සල්ලි සේප්පුවට විදින්ටද? මීට කලින් ආපු හොරු ඒක හොරකම් කරපු දා ඉඳලම ඒ කාමරේ වහලයි තියෙන්නේ. දැන් ඔහෙ යනවා. පස්සේ මුදලාලි ආවම එනවා. ආහා! ඒ කවුද? ඒ මුදියන්සේ නේද? මේ මේ මේ මේ මේ කොහෙද හොයන්නේ? කොහෙද හොයන්නේ? ඔය කාමරේ පලාතට කාටවත් යන්න දෙන්න එපා කියලයි මුදලාලි මට කියලා ගියේ. නවතිනවද නැද්ද? ඒයි මෙහෙ බලපන් ගැටයෝ. බලාපන් මගේ දිහා ටිකක් හොඳට. බලාපන්. එතකොට මං කවුද කියලා බොට තේරෙයි. හ්ම්. බලහන් හොඳට. ඔව්. මම මේ බලනවා. ඔහේගේ ඔය ඔළුවේ ගහගෙන ඉන්න මීහරක් අං 50යි බෝතල් අඩි වගේ ඝනකම තියෙන කණ්ණාඩි වීදුරුවයි බෙල්ලේ ඉඳලා පහලට කරවහපු පරණ කෝට් එකයි මේ අතේ තියෙන්නේ මොකක්ද බොල ඈ බොල ඔව් ගැට ගැට තියෙන කරවල බස්සමක් ඕයි බස්සමෙන් ඔය කකුල් දෙක හරහට පාර දෙන්න කලින් අරපන් කිව්වා මේ දොර හ්ම් අරපිය කිව්වා කවුද කවුද හිම්බන්දා? මේ විස්මාරු කරගත්තු ගොරෝසු මිනිහෙක් මේ දොර අරින්ටලු මුදලාලි මහත්තයා. අනේ ඉක්මන් කරන්න මුදලාලි. මිනිහා බස්ත මුලුක් කරගෙනම ඉන්නවා මාව මරන්න. ආ මේ අපේ ආරච්චි මස්සිනානේ. ඒ හිම්බන්දා මේ තමයි මුවන් පැලැස්සේ මගේ ජීවිතේට කවදාවත් මට මේකා වගේ නරක විදියට කතා කිරුවේ නැහැ කිසිම කෙනෙක්. කවුද මෝ? ඈ? ඒ හිම්බද. උඹ කට වරද්ද ගත්තනම් ආරච්චි මහත්තයාට දන ගහලා වැඳලා සමාවිල්ල ගනි. හ්ම්. දන ගහලා. අන්න එම අන්න එම. හ්ම්. දැන් ගේ හොඳ කිරිකෝපි එකකුයි හොඳ සුරුට්ටු මිටියකුයි ආරම්භරේ. ඔය දොර වහගෙන ඵලයන්. ඉක්මන් කරපන්. මම මේක ලේසියෙන් අරින්නේ නෑ මොදියෝ. <laughs> කොල්ලා දන්නේ ආරච්චි මස්සිනා කවුද කියලා. කොල්ලා විතරක් නෙවෙයි කොල්ලගේ මහ එකා දන්නෙත් නෑ මගේ තරහා තියෙනවා. <laughs> ඇයි මන් නොදන්නේ? <laughs> උඹ මට දිගා මඩුල්ලට 3 4 සැරයක්ම ලියලා ඇව්වා නාමෙලා කපෝති කෙරුවයි කියලා. ඒ ලියුම් පොඩ්කාස්ට් හේරම මාගාව තියෙනවා. ආන්න ඉන්නවා ඕ වෙදරාලගේ ගෙදර පළපදියම් වෙලා. පිස්සු. මේකේ වැටීම සිනා. මගෙන් සල්ලි ගත්තු යකඩයයි අනික් කරුයි මට කිව්වේ. නාමෙල් හුන්නස්ගිරි කන්දෙන් පහලට දොප ගෑවා කියලාද? ඈ. ඒ ආරංචිය හින්දා මං කොච්චර ලොකු දේවල් කරන්ටද ලස්ස ගානක් වියදම් කෙරුවේ. දිගා මඩුල්ලේ ලොකු කුඹුරකුයි. ගේකුයි වත්තකුයි ගත්තා. ඔව් ගේකුත් එක්ක. මං කීවය එහි ඉඩකඩම් ගන්නත කියලා. ඇයි ඒව ගත්තේ? මගේ යකා නටවන්ට එපා මොදියෝ. උඹේ ඒ ලියුම් කියුම් වලින් නාමෙලා කම්මුතුයි කියලා උඹ මට ඒත්තු ගන්නවා. ඔව්. ඒකේ තන්තෝසෙට මං අර දිගා මඩුල්ලේ කෞරාලගේ පුතාට බිසෝ තීරණය කෙරුවා. ඒ කියන්නේ මගේ පුතා සිරිමල්ට බිසව තීරණේ නොකර කෞරාලගේ පුතාට බහ දුන්නා. ඈ දැන් කොයිලාගේ පුතාට දී ගන්නටත් බැරි වෙයි නාමෙලාගේ පණ තියෙනකල්. ඇයි බැරි? ඇයි බැරි? ඇයි බැරි? අරහෙන් ඉස්කෝලේ ලොක්කා නාමෙලයි බිසෝයි පෝරුවට නැග්ගුවේ නැත්තම් අර ගිරාමේ රැස් වීමට ආපු මිනිස්සුන්ගේ අඩුබඩු කඩලා ඔත්පල කෙරුවේ එකේ නඩුව මතු කර ගන්නට බලා ඉන්නවා. මෙහෙන් බිසෝට දීලා තියෙන ඉනාබේ තින්දා බිසෝ නාමෙලාට බැඳිලා ඉන්නවා. ආහාරෙන් විදරාල ඒ සම්බන්ධෙට ආවඩනවා. ඒ සේරම ASCII උඹේ ලියුම් හින්දා මං ගිහින් දිගා මඩුල්ලේ පළෑඹුරේට හාහූ කියලා බහදීපු එක වෙනස් කරන්න ගියෝතින් මොකද වෙන්නේ? කවුද කීවේ බිසෝ දිගා මඩුල්ලේ අඳුරන්න නැති මිනිහෙකුට දීගතර දෙන්න බහක් දෙන්න කියලා? ඈ? මෙන් කිරිකෝපි ගෙනාවා ආරච්චි හාමුදුරනේ. දාපිය කානුවට. කිරිකෝපි. මම මේක ලේසියෙන් අරින්නේ නෑ මොදියෝ. මේ සේරම ගිනිවැද්දුවේ උඹයි. මං දානවා බොට විරුද්ධව නඩුවක් ගාම් සභාවේ. මෙන්න බොලේ වැඩ. මම කීවද දිගා මඩුල්ලට ගිහින් අලුත් බෑණෙක් හොයාගන්න කියලා. මං කීවද ඒ බෑණක මහාන් තත්ත්වෙ පෙන්වන්නට ඉඩ කඩම් ගන්නට කියලා. ඈ ඒ හරිය උඹ මට නොකීවේ සිරිමලාට බිසෝව තීරණය කරවගන්ටයි. ඈ නෑ කියන්න එපා. නාමෙලා පන පිටින් පැලැස්ස හැංගි මුත්තම් කර කර ඉන්නවා දැන දැන. ඇයි උඹ ඒ විත්තියක් මට දිගා මඩුල්ලට ලියලා එව්වේ නැත්තේ? ඈ කතා කරහම් මුදියෝ. ඇයි කතා නැත්තේ? මම දේව ලියාවන්න පත්තරල ගියේ ලියන්න. ඈ මං එපා කියද්දිම නේද ඔය නාමෙලා කියන දුම්බරයට ඒ ලියන්නගේ තානාන්තරය දුන්නේ ඈ නාමෙලා ලියන්නා කෙරුවේ මිනිහගේ කකුල් කෙටිය කඩාපු එකේ නඩුව නොදාන්ට ඉස්කෝලේ ලෝකගේ පිට කහන්ට ඕන හින්දා නේද ඒ නඩුව ගියානම් උඹේ කරටියයි මුලින්ම කැඩෙන්නේ ආ ඒ නරක කල්කිරියාව හින්දා ඒ නරක කල් කිරියාව කරන්ට පිටිපස්සෙන් ඉඳන් උල්පන්දම් දීපු ආරච්චිල බේරෙයිද නඩුව දැම්මනම් ඈ ඔහෙ පොලයා දැන් බොට සැලිපෝන් නෙව්ව එකක් හයි කරුවද ඈ කවුද ඒක ගන්න උදව් කෙරුවේ නාමෙලා නෑ නෑ නෑ මේ මේ කාරාර වත්තරහ මේ කම්බියද පුදා මගේ අසරක් ගත්තනේ මහත්තයෙක් හරි හරි ඉතින් ටෙලිෆෝන් එව්වා එකක් මෙහාට ගන්ට. කවුද මුල ඉඳලම වැඩ කෙරුවේ? නාමෙලා වෙන්ට ඇති. මිනිහා නරක් වුණත් හොඳ වැඩක් කෙරුවා. මතකද ආරච්චි මස්සිනාගේ ආදායම් බදු වැඩයි වතුවල ආදායම ඉහළ ගන්ටයි. <laughs> ඒවා මගේ කොල්ලට සිරිමල්ට වාර දුන්න නම් ඔయిత වඩා හොඳින් කෙරෙයි අපූර්වට. <laughs> හලෝ ආ ඔව් පුතේ මේ ආරච්චිලවාවත් මෙතන ඉන්නවා. මේ සිරි මල්ට කතා කරන්න ඕනලු ආරච්චි මාමට. මා යනවා යන්ට. මම මේක ලේසියෙන් අරින්නේ නෑ. ආරච්චි පස්සිනා. උට නවතිත යන්ට එපා. උන්නේ යනවා යන්ටම. ඇයි ඒ? <laughs> ගියාට ආයෙත් උඹ උඹේ වැඩක් බලාගෙන හින් බණ්ඩා. අපි දෙන්නට තියෙන ලොකු ප්‍රශ්නයක් විසඳන්න. හ්ම්. අපි මේ විදසියගේ ගෙදරින් පිට වෙලා යන්න යනවද? කොහටද යන්නේ? ඒ කියම කරන්ට වට රස්සාවක් තියනවද? ඇයි අපේ ලොකු ගුරුතුමා ලියලෙව්වනේ? පලාති දිසාපතිතුමාගේ ආධාරයෙන් මට හොඳ රස්සාවක් හොයලා දෙන්නම් කියලා. ඒත් කවදද ඒ හොඳ රස්සාව? ඒ ගැන අහන්න එපා. හැබැයි ලොකු මාත්‍යා තව එකක් ලියලා තිනවා. ඒ ලියමනේ දුෂ්කර පලාතක ගුරුපත් වීමක් ඒත් අම්මා දාලා මං කොහොමද යන්නේ? අම්මා එක්කෙන්ටත් බැරි වෙයි. අම්මා පච්චිය දාලා යන්න කැමති වෙන එකකුත් නැහැ. ඕන් ආයෙත් අපි අර වැටිච්ච වලටම වැටෙනවා. මේ වලෙන් ගොඩ වෙලා පිටවෙන්න අපට කවදාවත් ලැබෙන්නේ නැහැ බිසෝ. ඉතින් අපි මොකද කරන්නේ? ඔයාම කියන්න බලන්න. මොකද්ද ඔයාගේ විසඳුම කියලා? මොකද්ද ඔයා ගන්න තීරණේ? හ්ම්. ඒ ගැන හිතන්න මට තව කල් ඕනේ. තේරටම කලින් මං දුම්බරට ගිහින් එන්න ඕනේ. තනියම? නැතුව වෙන කවුරුත් මායක් යන්න නැහෙනේ. මං ආවෙත් තනියෙන් පිට වෙලා යන්නෙත් තනියෙන්. ඇනුම්පද කියන්න ඕනේ නෑ මට රිද්දන්ට. ඉතින් ඒ ගියාම ඔයා කවදාද පොවෙන්නේ? මං යන්නේ අරමුණු කිහිපයක් ඔළුවේ තියාගෙනයි බිසෝ. එයින් අංක 1 හොඳ රස්සාවක් හොයාගන්න එක. අන්න හරි. අනිත් කාරණාව ඉන්ට හොඳ ගියක් ඕනේ. ඒ මොනවා කරන්නටත් අතේ මුදල් නැහැ. මං දෙන්නම්. මගේ තැන්පත් පොතේ තියෙන සල්ලි ටික. ඒත් මගේ අම්මයි අප්පච්චි මට ඉඩ දෙයිද? ඒ ගින් ඔයයි කින්ට. <laughs> ඔන්න ආයෙත් ලිස්සල වැටෙන්න යනවා මේ වලටම. ඕකට තමයි කියන්නේ වටේ ගිහින් ගෙට එනවා කියලා. ඔයා කියන්නේ මට අම්මයි අප්පච්චි දෙන්න අමතක කරලා දාන්න කියලාද? අපොයි නැහැ. අමතක කරන්න එපා. කවදාවත්ම ඒ දෙන්නට නොසලකා ඉන්නත් එපා. මං අහන්නේ බැරිද වාගේ අප්පච්චිගේ කටින් කියව ගන්නට එක වචනයක්. අම්මගේ කටින් නෙවෙයි. අම්මා නම් මට ටිකක් කරුණාවයි බිසෝ. මොකක්ද ඒ වචනේ? අප්පච්චිගෙන් කියව ගන්න ඕනේ. බිසෝ අප්පච්චිගේ දෙපා ළඟ දන ගහලා වැඳගෙන ආණ්ඩලා වැළපිලා මෙන්න මෙහෙම කියන්න. අප්පච්චිට බුදු බවත් වේ. කරුණා කරලා මටයි නාමෙල්ටයි කසාද බැඳගන්න අවසර දෙන්න අප්පච්චි. එච්චරයි. ඒක ආනකොටම බාලේ පරණ උලුකෙට උඩ විසිරෙන්න කෑමොර ගහලා මාව බලු කික්කියක් වගේ පාගලා කකුලෙන්ම විසි කරයි කාලගොඩට. මන් දන්නෝනේ අප්පච්චිගේ පුහුම ආන්නේ යල් පැනපු මහන් තත්ත්වේ හැටි. ම්ම් එහෙමනම් අපිට තියෙන්නේ ඔයාගේ අප්පච්චිගේ අනුමැතිය ගන්නෙ නැතුව කසාද බැඳලා පිටවල යන එකයි. මේ කඹ ඇදිල්ල එයින් හමාර වෙන ඕන්න. එයින් හමාරයි? නෑ. ඔයා දන්නවනේ අප්පච්චිගේ හැටි. අප්පච්චිට heart attack එකක් ඇදිච්ච එක ගැන ඔයා දන්නවනේ. හෘද රෝග විශේෂඥ අපට උපදෙස් දුන්නා කවදාවත් හිත නරක වෙන දේවල් ගැන කතා කරන්නවත් එපයි කියලා. හා හා. ඒ කියන්නේ මේ අපි දෙන්නගේ සම්බන්ධේ ඒ තරම් භයානක සම්බන්ධයක් නෑ නෑනේ. අපේ සම්බන්ධය නෙවෙයි භයානක. අපච්චිගේ බලාපොරොත්තු සුන් වෙන එක. උන් දෙගේ පපුවට ඒක හොඳ නැහැ කියලා ડોක්ටර් කිව්වේ. මගේ බිසෝගේ ආදරයයි ආලවන්තකමයි කොච්චර දියුණු වුණත් පරණ වුණත් ඒ සම්බන්ධය ගැන ඔයාගේ අප්පච්චි අබමල් රේණුක තරම්වත් තකන්නේ නැහැ කියන එකනේ ඒකනේ කියන්නේ. මගේ අප්පච්චි අර හනමිතිය කරේ තියාගෙන ගිය ගමයා වගේ කෙනෙක්. මේ ලෝකෙ කොච්චර වෙනස් වුණත් නවීන වුණත් සිරිත් පිරිත් අලුත් වුණත් අප්පච්චි වෙනස් වෙන්නේ නැහැ. හ්ම්. විසු මට හිතෙන්නේ අපි දෙන්න සංකීර්ණ ඉමක් කොනක් නොපෙනෙන්නේ ආකුල ව්‍යාකුල ප්‍රහේලිකාවකට මැදි වෙච්ච දෙන්නෙක් කියලායි බිසු. ඔය ඔය ගැඹුරු ශාස්ත්‍රීය උපකරණ ගෙනෙන්නේ මාව අතහැලා යන්න නේද? අනේ නෑ කොහෙත්ම නෑ කිල්ලේ. නමුත් අපි කවදද කොහොමද මේ අවුල් ජාලයෙන් ගොඩ එන්නේ? මම බිසෝව අතහැරලා යනවනම් යන්න තිබුණේ අවුරුදු ගානකට කලින්. එදා මගේ හිසට වැදුණු දොර පොළු පහර කාගෙන බිම වැටුණා මතකද? ආවිසු? ආ. අනේ අනේ මට සමාවෙන්න. ඒ අතීතේ මම අමතක කරන්න කොච්චර වෑයම් කෙරුවත් ස්නායු අස්සෙ හැංගිලා තියෙන වේදනාව මගේ මනසට එනවා බිසෝ. අනේ බිසෝ. බිසෝ. අනේ තිපා බිසෝ. අපි ඉවසගෙන ඉන්නේ. කවදා හරි අපේ පරමාර්ථය ඉෂ්ට වෙයි කියලා කොහොම හරි ඉවසමු. විසෝතරා නෑ නේද කිව්වට? හ්ම්? නෑ. හරි. එහෙනම් මට ආදරේ කියන්නේ? හ්ම්? ආමේ. මට ආදරේ. අන්න කවුද ඇවිල්ලා? ආ? හ්ම්. පිරිමි ඔලුගෙඩි දෙකක් පේනවා මට ගේට්ටුවෙන් එහා දිසුවර. මුදිය මාමයි. යන්න යන්න ඇතුළට. මං මං යන්න මං යන්න. යා වහන්න මේ දොර. ආ. කවුද ගෙදර? හ්ම්. කවුද ගෙදර? වෙද මාමා ඉන්නවද? මේ මමයි කතා කරන්නේ. මේ ගේට්ටුව අරිනවා විගහට. වෙද මාමා නැත්තම් ඔය ඉන්න කවුරු හරි මේ ගේට්ටුව අරිනවද නැද්ද? ආ. හැමදාම හොමයි. මං හිතන්නේ නාමෙල් ඇති හැංගිලා පිසෝව ලං කරගෙන මේ නගරංකාරයෝ අඩු කැඩෙන්න පහර ගැහුවනම් නැගිට ගන්න බැරුව ඉඳගෙන ඌ කොහොමද මනමාලකම් පෙදරාල තමයි මිනිහා නවත්තගෙන පොරොතිකාර කරන්නේ යන්තනුති නරකද මේ කීට්ටුව කඩාගෙන ඇතුළට යන්න ඉන්න මම මේ යකඩ කණු ගලවලා ආහා එහා එපා එපා එපා මුජු එපා ඒක නීති විරෝධී අහුනොත් උඹයි මායි දෙන්නම සිපිරිගෙට යවයි. මට ඕන කරන්නේ බිසෝගේ අසනීපේ හොඳ නම් ගෙදර එක ගිහින් ඊට පස්සේ අර දිගා මඩුල්ලේ ඉලන්දාරියා ගෙනල්ලා ඔය ඔය ඔය ආයෙත් ඒ කතාවම කියනවලේ බිසෝට දිගා මඩුල්ලේ ඉලන්දාරිය කෝන් නෑ මස්සිනා ඒත් මං කියාපු කට වචන වෙනස් කරන්නේ කොහොමද මම ඈ දුව දෙනවයි කියලා පොරොන්දු වුණා නම් නරියෙකුට වුණත් මගේ දුව ගෙනියන්න දෙන එකයි අපේ චාලිද්දරේ මුදියෝ. ඒ චාලිද්දරේ ගැන අපි පස්සේ කතා කරමු. දැන් යන්න ඉතර යන්න. හ්ම්. නගින්ට කාර් එකට. දැන් එන්න. එන්ටෝ යන්නේ ඇතින් එළියට. ගියාද යන්න පිසු? ගියා කියා. ඌය මකුළු දැල් ගොන්නේ පුරාම කොහෙන්ම ගෑවිලා. ආ. මම මේ කල්පනා කරන්නේ අපච්චි මුදියා මාමයි දෙන්න ආයෙත් එකතු උනේ හොඳකට නම් නෙවෙයි. ඒක මහා නරක එකතුවක්. ඇයි ඔය මේ ඔළුව හොල්ලන්නේ? මම මේ කල්පනා කරන්නේ අපට කල දවසක් යයිද බිසෝ? මේම හැංගිමුත්තන් සෙල්ලම් කරන්න මම කැමති නෑ බිසෝ. බිසෝට අප්පච්චි දෝනේ නැත්නම් මාව දෝනේ. කල්පනා කරලා උත්තරයක් දෙන්න. නැත්නම් මං මින් පස්සේ මෙමුවන් පැලැස්සෙන්නේ නෑ. එච්චර මට කියන්න තියෙනවා. අනාපවහ යන්ත යන්ත ඇදෙට යන්ත. අද රංගපෑවෝ ವಿಜಯರತ್ನ ವರ್ಕಾಗೋಡ ರೋಹಣ ಸಿರಿವರ್ಧನ ರತ್ನಲಾಲ್ನಿ ಜಾಯಕೊಡಿ ವಿಜಯಶ್ರೀ ಬೋಪಗೆ ಸಮಗ ಕಮಲ್ ದೇಶಪ್ರಿಯ ನಾದ ಶಿಕ್ಷಣ ಜಯಂತ ಚಂದ್ರನಾಥ್ ಕಲಾಸೂರಿ ಮೊದಲಿನಾಯಕ ಸೋಮರತ್ನದಿಯನ್ನು ಮುವನ್ ಪ್ಯಾಲೇಸ್ ನಂದಾ ಜಯಮಾನ್ಗೆ ನಿಷ್ಪಾದನೆ